ඊටු ටික ද තුනක් ධර්ම දේශනාවට තව තුනක් විවිධ වෙන කාරණාවක්. මේ විදිහට තියෙන්නේ. පළවෙනි ඉල්ලීම ඒ මගෙන් ඉල්ලන්නේ පෙරවන් සරණයි සංවිධායක මහතාණෙනි අප ඉදිරිපත් කරන ගැටලුවලදී සමහර ගැටලු වලට පිළිතුරු ස්වාමින් වහන්සේට විසඳන්න අමතක වෙන්නේ අංක පිළිවෙලින් ඉදිරිපත් නොවන නිසා. ගැටලු කීපයක් ලෑ ඇති විට එකින් එක ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරන්නේ නම් ඊට කෘතඥ වෙමි. ඔව්. <laughs> ඒ කියන්නේ එකින් එක ඉලිස්ට්‍රේට් කරනකොට කියන්නේ දැන් අර සමහරවල් ප්‍රශ්න පත්‍රයක් හම්බ වෙනවනේ. ඒතර <laughs> එක ප්‍රශ්න එක ප්‍රශ්න ඉදිරිපත් කරන්නයි කියන්නේ. <laughs> එහෙම එහෙම කරමු. ගරු ස්වාමින්වහන්සේ ආනාපාන සති භාවනාවේදී මාහට හුස්ම රැල්ල වදින ස්ථානයේ දැනෙන්නේ නැත. ඒ නිසා මම නාසිකාග්‍රයේ සිත පිටවගෙන සිටිමි. මේ නිවැරදිදයි පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔව් කොහොමත් ඉතින් නාසිකාග්‍රේ තමයි හිත පිහිටවගෙන ඉන්න තියෙන්නේ. හැබැයි ඉතින් මේක කාලයක් තිස්සේ උත්සාහ කළා ඒ මේ සාර්ථක නැත්තම් ඊට වඩා ඉතින් හොඳයි අපි මේ ඉරියව්වට පොඩ්ඩක් හිත අරගෙන ඉරියව්වේ හිත පවත්වනකොට Tamanට මේ උදරේ පිම්බීම හැකිලිම වගේ දෙයක් අහු වෙනවා නම් එතෙන්ට යන්න පුළුවන්. මොකද ආනාපානෙ ටිකක් සූක්ෂමයි. හැබැයි ඔය පිම්බීම හැකිලිම භාවනාව ඊට වඩා සරලයි ඊට වඩා මේ පහසුවෙන් කරන්න පුළුවන්. නිසා පොඩ්ඩක් මේ පරීක්ෂා කරලා බලන්න ආනාපාන සතිය නොතේරුණාට ආනාපාන සතියට නම් අපි මේ අවධානය පවත්වන්නේ නාසිකාග්‍රේ. ඒ වෙනුවට පොඩ්ඩක් මේ උදර ප්‍රදේශයේ සතිමත් වෙලා එතෙන්ට අවධානය අරගෙන පොඩ්ඩක් බලන්න මේ Tamanට පිම්බීම හැකිරීම අහු වෙනවද කියලා තේරෙනවද කියලා. තේරෙනවා නම් ඒ කමටහන එක්ක යන්නයි තියෙන්නේ. ඒ නිසා මේක ආනාපානයේ ඔස්සේම ආයුතුයි කියලා නියතයක් නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා මාස 6ක පමණ කාලයක සිට ආනාපාන සතිය වඩමි. ආස්වාසය හඳුනා ගැනීම නාසයේ ඇතුළු ස්තරයේ කෙළවර දැනෙන සිසිලස මගින්ද ප්‍රස්වාසයේ නාසයේ කෙළවරේ වායු ධාරාවේ ඇතිවන ස්පර්ශයෙන්ද හඳුනා ගනිමි. මෙම හඳුනා ගැනීම නිවැරදිද? නිවැරදි. ඒ කියන්නේ මේ Tamanට මුලදී අහුවෙන්නේ මොකද්ද නැත්නම් තේරෙන්නේ මොකද්ද? ඒකෙන් පටන් ගන්න. පස්සේ හැබැයි තව තව දේවල් තේරෙවි. ඒ මුලින් ඔය වගේ කුමක් හෝ සංකේතයක් කරහා තමයි ඉතින් අපි හඳුනගන්නේ මෙන්න මේක ආස්වාසය මේක ප්‍රස්වාසය කියලා. හැබැයි ටික ටික හිත සියුම් වෙලා සතිමත් වෙලා එනකොට තව තව ලක්ෂණ අහු වෙනවා. ඒ හින්දා පටන් ගැනීමේදී මේකේ වරදක් නැහැ. දෙවනි කොටස ඊයේ දිනේ සිට මාහට මේ හඳුනා ගැනීමට අපහසු වී ඇත. එයට හේතු වන්නේ ආස්වාස කිරීමේදී ඒ යම් බාධකයක් නිසා මඟ නැවති හිරවන ස්වභාවයක් ඇතිවීම හේතුවෙනි. මෙහිදී පපුවේ මැද පෙදෙසේ යම් හිරවීමක් බඳු වේදනාවක්ද හටගනී. සාමාන්‍ය ශ්වසන ක්‍රියාවේදී මෙබඳු අපහසුතාවයක් නොදැනේ. මෙම தත්ත්වය පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. පොඩක් ආයෙත් කියලා දැනගන්න පුළුවන්ද? දිගට භාවනා කරනවද නැත්නම් මේ තාම ටික කාලයද පටන් ගන්නවා? ටික කාලය ස්වාමීන් වහන්සේ. ගෙදෙද්දි කරනවද? ගෙදෙද්දි නිතරම කරන්න සිද්ධ වෙන්නේ නැහැ. දවස් 3කට 4කට විතර සැරයක් වගේ තමයි කරන්නේ. කරන්නේ. සක්මන් භාවනාවේදී මොකද තේරෙන්නේ? සක්මන් භාවනාවේ තරම් සාර්ථක විදියට වෙන්නේ නැහැ කියලා මට හිතෙන්නේ. හරි. එහෙනම් තාටෙක් උත්සාහත් වෙන්න. ඒ කියන්නේ සක්මනේදී පොඩ්ඩක් ක්‍රමය අහු වෙනවා නම්, ඒ කියන්නේ හොඳට පාදයේ එතන තියෙන තියෙන තැනට අවධානය යොමු කරන්න පුළුවන් නම් හිත පිට යන එකද තාම ප්‍රශ්නේ. ස්වාමින් වහන්සේ මට තේරෙන්නේ නැත්තේ මුලින්ම පටන් ගන්න ඕනේ දැන් වම් පාදයේ තියෙනකොට පොළවේ ගැටෙනවා කියන එක මට තේරෙනවා. හරි. ඒක තවදුරටත් ප්‍රගුණ කරන්න ඕනේද ඒක ප්‍රගුණ කරලා ඊළඟ පියවරකට යන්න ඕනේද කියන එක තමයි මට පැහැදිලි නැත්තේ. ඒ කියන්නේ දැන් අපිට වම් පාදයේ පොළවේ ගැටෙනවා. එතෙන්ට හොඳට තේරෙනවා. එතන ඒ තේරුම් ඒ තේරුම් ගැනීමත් එක්ක ඉන්න. කියන්නේ එතෙන්ට අපි අවධානයෙන් ඉන්නවා. දැන් ඔන්න පාදයේ ගැටුණා කියලා අපි දැනගන්නවා. ඊට පස්සේ අපි ඔන්න ආයිත් දකුණු පාදයේ ගැටෙනවා. ඔන්න දැන් දකුණු පාදයේ ගැටුණේ කියලා දැනගන්නවා. ආයොන වම් පාදේ ගැටෙනවා. එතෙන්දී දැනගන්නවා. ඉතින් මේ දේ දැන ගැනීම රාශියක් වශයෙන් යන්න පුළුවන් නම් ඒ තරමට හොඳයි. මේ ප්‍රශ්නේ වෙන්නේ හුඟක් වෙලාවට මේ දැන ගැනීමයි ඊළඟ දැන ගැනීම අතරද හිත පිට යන්න පුළුවන්. පිට නොයා ඒ ගැටීම් දෙක දැනගන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් වරදක් ඒ කියන්නේ මේ දැන් මේ දැන් අපේ සාර්ථකත්වය වෙන්නේ අපි හිතමු මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම මේ විදිහට පියවරෙන් පියවර දැනගැනීමෙන් දැන් යන්න පුළුවන්ද? එක දිගටමත් බෑ සිහිය පිට යන අවස්ථාත් තියෙනවා. ඒක තමයි. ඒක තමයි අපි පොඩ්ඩක් තව මේ කියන්නේ සාර්ථක වෙන්න තියෙන්නේ. يعني මේ සිහිය පිට යන අවස්ථා ටික අඩු වෙවි පුළුවන් තරම් මේ අපිට ඕමනා තැන හිත පවත්වන්නයි උත්සාහත් වෙන්න තියෙන්නේ. මෙතනදී හොඳට මේක සාර්ථක වුණා නම් මේකේ සාර්ථකත්වයත් එක්ක ගිහිල්ලා වාඩි වුණාම අන්න ආනාපාන සතියත් සාර්ථක වෙනවා. ඒ මේකට මේක සම්බන්ධයි. ඒ හින්දා ආනාපාන සතියේදී අපිටම මේ සමානලට පාලනය කරනවද දන්නේ නැහැ. අපි නොදැනුවත්ව සමානලට පාලනයක් වෙනවා. මට හිතෙනවා ස්වාමීන් වහන්සේ මම පාලනය කරන්න යනවා කියලා. ඒක තමයි. මුලදී මට හුස්ම නවතින අවස්ථාවක් ආවා. හුස්ම නවතිලා ඊට පස්සේ මම මොකුත් නොකර වගේ ඉන්නකොට ආපහු හුස්ම පටන් ගන්න අවස්ථාවත් මට gedetti දැනුණා. ඊට පස්සේ ඇඟේ යම් ස්ථානවල ගැස්සීමක් වගේ ඇවිල්ලා එතනින් අර දැඩි බව නැති වෙලා ගිහිල්ලා සැහැල්ලු භාවයක් ඇවිල්ලා හිස එහෙම පහතට හරි පිටිපසට හරි ඉබේම નિરાයාසයෙන්ම කඩා වැටෙන ස්වභාවයක් මට ගෙදෙද්දී අත්දැක්කා මට මෙහෙදී ඒ තරම්ම ඒ ස්වභාවය අත්දකින්න බැරි වුණා. හරි කමක් නැහැ. ඒ කියන්නේ කොහොමත් සක්මන තව තව ටිකක් සාර්ථක කරගන්න බලන්න. ඒකේ පුළුවන් තරම් මේ කියන්නේ කොහේ හිත පිට යන ස්වභාවය අඩු වෙලා පිට ගියත් එයාම නැවතත් මේ සක්මනට එන ගතියට හිත වර්ධනය කරගන්න. ඒ ඒ ප්‍රාට්ඨමේ ඉඳන් අපි තුමු වාඩි වුණාම ඊළඟට ආනාපාන සමානාවට ටිකක් සියුම් වෙලා තියෙන්නත් පුළුවන්. හැබැයි නාසිකාග්‍රේ ප්‍රදේශයේම පවත්වගෙන ඉන්න. එතකොට ඔන්න මතුවෙනවා. එතකොට ඔන්න දැනෙන්න ගන්නවා. ඒකත් එක්කම හොඳට මුලැමැදාගත් ඕනනම් දැන් බලන්න. ඒ මේක හොඳට බැස ගැනීමයි දැන් ටිකක් වැදගත් වෙන්නේ. තව තව සූක්ෂම වෙන්න, ඊටාම සියුම මේක පටන් ගන්න හැටි, වෙනස් වෙන හැටි, නැත්තම් මැද හරිය, නැත්තම් අග හරිය, ඔය ටික ඔක්කොම මුළු චක්‍රේම බලා ගන්න උත්සාහත් වෙන්න. අර සමහර ලාවට අපිට වෙන්නේ නොදැනුවත්වම අපි මේක බලෙන් කරන්න යනවා. ආයාසයෙන් කරන්න යනවා. එතකොට වෙහෙසයි. එතකොට මේ ඔය වගේ සංකීර්ණතා එනවා. හැබැයි ටික ටික ඔය ගැටලු ටික තේරෙන්න තේරෙන්න අපි දැනගන්න කොහොමද මේකේ වීරය හසුරවන්න ඕනේ කියලා. කියන්නේ මේක ඉබේ වෙන්න ඉඩ හැරලා අපිට තියෙන පැත්තකට වෙලා බලන්නයි තියෙන්නේ. ඉතින් ඒ ඒ ටික අහු වෙනකම් පොඩ්ඩක් ඔය වගේ ප්‍රශ්න ටිකක් එනවා. ඔක හරහා යන්නයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස අද දින පෙරවරුෙහි දානෙන් පසුව මා සක්මන් භාවනාවේ යෙදුණෙමි. මාහට අද අලුත් අත්දැකීමක් අත්දැකීමට විය. සක්මනේදී විනාඩි 15කදී පමණ මට සමාධිගත වීමට හැකි විය. මෙසේ සමාධියේ ටික වේලාවක් සක්මන් කරමින් සිටින විට මගේ එක ඇසක් නොපෙනී ගියේ. ගියාසේ දැනුණේ. අනෙක් ඇසෙහිද පෙනෙන්නට වූයේ භාගයක් පමණි. අවටින් කිසිම ශබ්දයක් ඇසුන්නේ නැත. හිත හොඳටම සමාධිගත වී ඇති බව වැටහුණා. මෙසේ මා විනාඩි 45ක් පමණ සක්මනේ යෙදුණෙමි. පසුව පෙනෙන් තිබුණු ඇසද තද නලියන ගතියක් දැනෙන්නට විය. පෙනෙන්නට තිබූ එක ඇසද යමකින් භාගයක් වසා තිබෙන්නාසේද දැනුනි. මුලින් අඩි 5ක් පමණ දුර පෙනුනද පසුව දුර අඩි 1කමාරක් පමණ විය. ඒ පෙනෙන්න තිබූ ඇසද වේගයෙන් නලියන්න පටන් ගත්තේය. එසේ ටික වේලාවක් තිබියදී ඉදියට බැඳගෙන තිබූ අතැඟිලි තදින් හිර වී තිබිනි. මෙසේ විනාඩි 45ක් පමණ සමාධියේ සිටීමි. පසුව මා සිතාමතාම සමාධියෙන් මිදුනිමි. මෙය මා සක්මන් භාවනාවේදී ලද පළමු අත්දැකීම විය. මා මුලදී සක්මන් භාවනාවට කැමැත්තක් නොදැක්ුවත් දැන් කැමැත්තක් ඇති බව සිතේ. සක්මන් භාවනාදී මෙසේ අත්දැකීම් ලැබෙන්නේද පහදා දෙනසේක්වා. ඔව් අත්දැකීම් ලැබිලා තියෙනවා. මේ ඉතින් තේරුම් ගන්න තියෙන හැබැයි තව ටිකක් සැහැල්ලුවෙන් කරන්න. සමහරවිට ඔය අත්දැකණිය හිර වෙලා වගේ තියෙන්නේ පොඩ්ඩක් මේ අනවශ්‍ය විදිහට බර කළා හිර කළා කරනවා වෙන්න පුළුවන්. එහෙනම් කොහොම සැහැල්ලුවෙන් ඇවිදින්න. කියන්නේ මේ අපි භවනා කරනවා කියලා සක්මනේදී මොකෝක්වත් કૃතිමව නොකරන්න උත්සාහත් වෙන්න. අනවශ්‍ය දෙයට ඌමනාවෙන් චේතනාපූර්වක કૃතිමව මොකක්වත් කරන්න යන්න එපා. කයට ඉබේටම සක්මනේ වෙන්න ඉඩ දෙන්න. අනායාසයෙන් වෙන්න ඉඩ දෙන්න. ඒ යන අතරේ තමයි අපි එතන එතන හොඳට අපේ හිත පවත්වමින් දැනුවත් වෙන්නේ. එහෙම කරද්දී ඔන්න හිත සමාධිමත් වේවි. සමාධිමත් වෙන්න ඉඩ තියෙන. ඉතින් ඇතම් කෙනෙකුට ඒ වෙනකොට තමයි ඔය ලක්ෂණ මත වෙලා තියෙන්නේ නිකන් SPV ගෙන වගේ වෙන්න පුළුවන් නැත්නම් නිලංකාර නිලංකාර කියන්නේ මේ අඳුර වීමක් වගේ වෙන්න පුළුවන් එතකොට ඇත්තටම සක්මනේ යෙදෙන්නේ නැතුව එක්ක හැම්ම හිටගෙන පොඩ්ඩක් ඔය සමාධිමත් හිතේ සමාධිය පොඩ්ඩක් වැඩෙන්න ඉඩ දෙන්න. එහෙම නැත්නම් ළඟනම් තමන් ඉඳගෙන භවනා කරන්නේ එතෙන්ට ගිහිල්ලා වාඩි වෙලා මේ පරයන්ක භවනාවට මේ පටන් ගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පළපුරුදු යෝගී යෝගිනියක් මි. පිම්බීම හැකිලිම කමඨහන වේ. අද මම භාවනා කරන විට මෙම භාවනාව කිරීමක් නොව නිකං බලා සිටින බවක් හොඳටම වැටහුණේ. වාඩි වී සිටින රූපයක් දිහා බඹයක් පමණ වගේ එහායිනුයි සිටින කෙනෙක් ලෙසයි. ඒ රූපයේද ටික වේලාවකින් විනාඩි 10කින් පමණ හොඳ වී ගියා. මම එසේ හිස් අවකාශයේ දෙසට බලාගෙන සිටියා. මානසික රෝගියෙක් ඇසුවහම මොකද බලා සිටින්නේ කියා පේන්නේ නැති නිසායි බලා ඉන්නේ කී මම වගේ කීම කීම වගේ නිකං දීම හැර භාවනා කියා කිරීමක් නැති වගේයි මට තේරුණේ. මට gederදී කෙනෙකුට එයාගේ යහපත සඳහා අවවාදයක් දීමට ගිය විට ඒ තැනැත්තා කී වචනයක් මට ද්වේෂ සිතක් පහළ වුණා. ඒ විගස මම කලේ මට හොඳට පේන තැනකින් මෙසේ ලොකු වකුරින් ලියා තැබීමි. වචනයේ කෙටේරියකි. හොඳින් සතිය පිහිටවා ගන්න. සාමින් වහන්සේලා ධර්ම දේශනා කරන විට අසාගෙන සිටීමට කැමැති අකමැති වශයෙන් සිත් පහළ වීම අකුසලයක්ද? දැන් අර මුලින්ම අහන ප්‍රශ්නේ කියන්නේ කාලයක් යනකොට ඉතින් හැබැයි ඒක නිවැරදිව භවනාවක් වැඩිලා වෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳට නිවැරදි විපස්සනාවක් හොඳින් වැඩෙනකොට තමන්ගේ හිතේ ටිකක් අරමුණු ගන්න ස්වභාවය අඩු වෙලා හිත වැටෙන්න පුළුවන් ඔය මේ අපිටම සාමාන්‍යයෙන් අරමුණු නැති ස්වභාවයකට අරමුණු නැති සති මත්බවකට එතෙන්දී ඇත්තටම තමන්ට වැටහෙන්නේ මුකුත් නොකර ඉන්නවා වගේ තමයි. එතෙන්දී මුකුත් කිරීම කියන්නේම කෙලෙස් ස්වභාවයක් සංස්කරණයක්. ඒ නිසා තමන් ඒ தත්ත්වයට පැමිණලා තියෙන කියන ගැන පොඩ්ඩක් මේ අහලා තමයි තේරුම් ගන්න වෙන්නේ. මේ කියන්නේ අපි තුමු කෙනෙක් හොඳට දිනපතා භාවනාවේ යෙදෙනවා, අඛණ්ඩව සතිය දියුණු කරනවා, ඔන්න සමාධි සභාවකුත් දැන් වැටලා තිනවා. ඒ වගේම අපි තුමු මේ මොනවා හරි ධාතු මනසිකාරයක් වශයෙන් හෝ නැත්නම් වේදනානුපසනාවක් වශයෙන් නැත්නම් චිත්තානුපසනාවක් වශයෙන් මේ මොකක් හරි ක්‍රමයක් කරහා හොඳට මේ වර්තමාන වශයෙන් ඉඳමෙන අරමුණු නිරීක්ෂණය කරනවා. මේවා හරහා යන්න අවශ්‍යයි හොඳට හිතේ ප්‍රඥාවක් දියුණු වෙන්න. එහෙනම් දිනුනාට පස්සේ තමයි යන්න මේ වගේ තත්වයකට يعني නිවැරදිව යන මේ වගේ තත්වයකට යන ගියානම් යන්න තියෙන්නේ. තමන් මේ කියපු දේවල් කරාද කියන එක පොඩ්ඩක් ආපස්සට හැරලා බලන්න. බලලා අපි හිතමු මේ ටිකත් හොඳට කෙරුණා මේ ඊට පස්සේ තමයි මේ හිත දැන් අරමුණ නැති ස්වභාවයට ගිහිලා තියෙන්නේ. නැත්නම් නිමිති නොගන්නා ස්වභාවයට ගිහිලා තියෙන්නේ කියලා තේරෙනවා නම් ඒ தත්ත්වය ප්‍රගුණ කරන්න. මොකද ඒ தත්ත්වය අපිට අපි වටනකමක් දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි හිතන්නේ මොකක්ද දැන් මේ තියෙන්නේ? මුකුත් දැන් කරන්නේ නැහැ නේද? දැන් ඔහේ බලන් ඉන්නව නේද? හිතටත් මුකුත්කත් අරමුණක් නෑ නේද කියලා අපි ඇතුලෙන් ප්‍රශ්න නගනවා. අපේ තර්ක ඥාණයෙන් තමයි ওই ප්‍රශ්න නගන්නේ. නමුත් මේ තර්ක ඥාණය පුළුවන් තරම් පැත්තකට කළා. දැන් අපි මේ හදාගත්ත මේ විවේක ස්වභාවය, හදාගත්ත ඒකාග්‍රතාවය, හදාගත්ත අරමුණකින් තොර සතිය, අනාරම්මන සතිය පොඩ්ඩක් වැඩෙන්න දෙන්නයි තියෙන්නේ. මේ මේ தত্ত্বය ප්‍රගුණ කරන තාක් මෙතන වටනකමක් තේරෙන්නෙම නැහැ. මේක ඇත්තටම මේ ගුරුවරයා තමයි කරන්න තියෙන්නේ. කියන්නේ ගුරුවරයා විසින් තමයි ඇත්තටම මෙතෙන්දී තල්ලු කරන්න වෙන්නේ එහා පැත්තට. මේක අපිට ස්වකීය වශයෙන් මෙතෙන්දී උනන්දුවක් ඇති වෙන්නේම නැහැ. ඒ නිසා මෙතන ඇත්තරම ගාක් ඇත්තර මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය බොහොම අත්‍යවශ්‍ය වෙන තැනක් තමයි මේ කියන තැන. නිසා තමන් ඔය தත්වේ නම් ඉන්නේ පොඩ්ඩක් මේ තමන්ගේ අර හිත ඒ වෙලාවේ කියන දේවල් අතහැරලා දාලා මේ தත්වේ ප්‍රගුණ කිරීම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ ඒ අපි තුමු අරමුණකින් තොර ස්වභාවයට හිතපත් වෙනවා. දැන් හිත අරමුණ අල්ලන්නේ දැන් තියෙන හුදු විවේකයක්, නිස්කලංක බවක්, ඒකාකාරී බවක්. මේ ඒකාකාරී බව හිතට පුරුදු කරන්නයි තියෙන්නේ. මට කියවනේ කොට තව කොටසක් අතරින් කියවන්න මම නැවත මතක් කර දෙන්න මට gederදී කෙනෙකුට එයාගේ යහපත සඳහා අවවාදයක් දීමට ගිය විට ඒ තැනත්තා කී වචයෙන් මට ද්වේෂිතක් පහළ වුණා. ඒ විගස මම කළේ මට හොඳට පේන තැනකින් මෙසේ ලොකු අකුරින් ලියා තැබීමි. වචනය කෙටේරියකි හොඳින් සතිය පිටුවා ගන්න. ඔය ඉතින් ඒක වර්ධන්නේ නැහැ. ඉතින් දැන් කොහොමත් ඉතින් අපේ භවනා කළා කියලා දැන් ඔය අපි මේ විපස්සනා වටයක් වැඩුණා කියලා කෙලස් ටික සම්පූර්ණයෙන් දුර වෙලා නැහැ. ඉතින් අපිට ඔය වගේ ස්ථානවලදී තමයි තේරුම් යන්නේ අපේ තුල මේ තාම ද්වේෂය තියෙනවා. අපේ තුල තාම රාගය තියෙනවා. අපේ තුල මාන්නය තියෙනවා. අපේ තුල මෝහය තියෙනවා. ඉතින් මේ දේවල් ඇත්තටම හොඳින් මතුවලා එන්නේ මේ එදිනදා කටයුතු වල යෙදෙනකොට. ඒතර තමයි අපි ඉන්නේ කොහෙද කියලා හොඳටම වැටහෙන්නේ. ඉතින් ඒක ඒ ඒ වැටහුණාට පස්සේ මේ කෙලෙස් දැක දැක තමයි අයින් කරන්න තියෙන්නේ. ඒ නිසා යම් යම් ක්‍රම පාවිච්චි කරාට කමක් නැහැ. Tamanව හික්මව ගන්න. මතුවෙන මතුවෙන කෙලෙස් එතන එතන විපස්සනා වෙන්න ඕනේ. දැන් අපි මේ වැඩසටහනට සහභාගී වෙලා අපි මේ කරන්නේ එක්තරා අන්දමකින් මේ හොඳට පුහුණුවක් පුහුණු වීමක්. මේ පුහුණුව ප්‍රායෝගිකව අත්දකින්න හම්බෙන්නේ දිනදා ජීවිතේදී. අපි අනිත් අයත් එක්ක කටයුතු කරනකොට. අපි අනිත් ඈත් එක්ක කටයුතු කරද්දී අපි මේ භාවනාවෙන් ඉගෙන ගත්ත දේ පාවිච්චි වෙන්නේ නැත්නම් ඒක ඉතින් නිවැරදිව භාවනාවක් නෙමෙයි. අපි නිවැරදි භාවනාවක් වෙන්නේ අපි මෙතෙන්දී යම්කිසි යම් යම් ක්‍රම ඉගෙන ගත්තා නම් අපේ හිත දිහා බලන්න අපි දැනගත්තා නම් කෙලෙස් හඳුනාගත්තා නම් අන්න ප්‍රායෝගිකව අපි මේ කෙලෙස් හඳුනාගෙන ඒ කෙලෙස් හිතේ තියාගන්න නැතුව බලපවත් يعني ඒකට රැඳෙන්න දෙන්න නැතුව අපි යම් යම් ක්‍රම හරහා මේ කෙලෙස් දුර්වල වෙන හැටියට කටයුතු කරන්නයි තියෙන්නේ. තව කොටසක් තමයි ස්වාමින් වහන්සේලා ධර්ම දේශනා කරන විට අසාගෙන සිටීමට කැමැති අකමැති වශයෙන් සිත් පහළ වීම අකුසලයක්ද? දේශයක් පහළ කරගන්න නැතුව අහගෙන ඉන්නයි තියෙන්නේ. තව එකක් තව කොටසක් තියෙනවා. රට ඉන්දිමිරිකා බීම විකාල භෝජනයක් ශික්ෂාපදයේ බිඳීමක්ද? පැහැදිලි කර දෙන්න සීක්වා. කියන්නේ සමහරලාට ඔක මත වශයෙන් වෙනස් වෙන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් නම් ආහාර ගණයෙන් තමයි ගන්න. එහෙනම් සාමාන්‍යයෙන් රටේ ඉඳ මිරිකලා ගන්න යුෂ මේ සාමාන්‍ය වළඳන්නේ නැහැ විකාලයේදී. මේ දවල් 12න් පස්සේ. හැබැයි ඔය මේ සීනි විතරක් තියෙන දේවල් නම් එච්චරම ගැටලුවක් නැහැ. මේ අපි තමු දැන් ඔය හුක් හුක් දඬු මිරිකලා එහෙම ඒව එහෙම නම් සාමාන්‍යයෙන් ගන්නවා. හැබැයි රටේදී නම් මිරිකලා ගන්නෙ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාගේ මූලික කමඨාන සක්මණේ මා සක්මන් කිරීමේදී එක දිගට පැයක් පමණ වේලාවක් එහි ගත කිරීමට පුළුවන්. එසේ සක්මනේ දෙන විට සිත පිට යනවා. එවිටම සිත පිට ගිය බව වැටහෙනවා. එවිට මා දැන් මෙතන කියා අරමුණට සිත ගන්නවා. සක්මන් කරන විට මට හොඳින් ධාතු ගුණ තේරෙනවා. උණුසුම, සිසිල, ඇලෙන ගතිය, තද ගතිය. ඊට පසුව මා පරයන්කට ඉඳගත් විට විනාඩි 10ක් පමණ වේලා හුස්ම දැනෙන්නේ නැති වෙනවා. පසුව හුස්ම තේරෙන්න පටන් ගත් විට මා අරමුණ මෙනෙහි කරනවා. ඒ සමගම මගේ උදරයේ මස් පිඩු ගැහෙන්න පටන් ගන්නවා. ඒ වේගවත්ව ගැහෙනවා. වර එක ඒ සුළු වේලාවකින් නැති වෙනවා. ආයෙත් එනවා. දිගටම පවතිනවා. පරයන්ක භාවනාවේදී ඇතිවන සමාහිත බව නැති වෙනවා. ගරු ස්වාමින් වහන්සේ මට හිතෙනවා මට ආනාපාන සති භාවනාව වැඩෙන්නේ නැහැ කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මේ ගැන පහදා දෙනසේක්වා. දැන් හැබැයි කළා තියෙන්නේ පිම්බීම හැකිලිම දිහා බලාගෙන ඉඳලා තියෙන්නේ. ඔක කියන විදිහට මොකක්වත් නොදැන ඊට පස්සේ මෙහෙමයි කියන්නේ ඊට පස්සේ මගේ උදරේ මස් පිළුණ ගහන්න පටන් ගන්නවා ඊට ඊට කලින් මොකද්ද කළේ තියෙන්නේ ඊට පස්සේ මෙහෙම ගන්න ඊට පරයන්ක භාවනාවේ ඉදිරියට වීම වී විනාඩි 10ක් වන වෙලා හුස්ම දැනෙන්නේ නැති වෙනවා පසුව හුස්ම තේරෙන්න පටන් ගත්තිට මා අරමුණ මෙනෙහි කරනවා ඒ සමග මගේ උදරයේ මස් පිඩු ගැහෙන්න පටන් ගන්නවා. ඒ වේගවත්ව ගැහෙනවා. වර එක එය සුළු වේලාවකින් නැති වෙනවා. ආයෙත් එනවා. දිගටම පවතිනවා. පරයන්ක භාවනාවේදී ඇතිවෙන සමාහිත බව නැති වෙනවා. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? මේ දිගටම ওই தත්ත්වයක් දකින්නේ හැමදාම වගේ හැමදාම වගේ අපි හැමදේම පරියන්ක බාහනට වාරි වුණාම ඉඳගත්තම ඒ සිද්ධි අනිවාර්යයෙන් සිද්ධ වෙනවා අපේ හැමෝටම. ඒ කියන්නේ දැන් පරියන්ක භාවනාවට වාඩිලා ආනාපාන සතිය වඩනවා. වඩනවා අපි හැමෝටම. එතකොට හුස්ම රැල්ල තේරෙනවද? තේරෙනවා කියන්නේ අපි හැමදේම විනාඩි 10ක් විතර මේ සක්මන් බාහන ඉඳලා පරියන්කට වාඩි වුණාම විනාඩි 10ක් විතර යනකම් හුස්ම රැල්ල තේරෙන්නේ නැහැ. හරි. සමා ඊට පස්සේ තේරෙන ගමන් කොහොමද පෑන්දර වාඩි නැහැටි මට ඒ උදරේ ගැහිල්ල උදට පරපම්මේ යන්ත්‍රය ගහනවා ගැපෑමුදේ පිටට පේන පිටට පේනවා පෑමුදේ මක් ගිල්ලේ නැහැනේ ළඟදී නේද හොඳයි මේ හැබැයි ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ සක්මනේදී හිත එකඟ වෙනවද හොඳට හැමදෙම මට හොඳට ධාතුගුණ තේරෙනවා සක්මනේදී මම මෙනෙහි කිරීමක් මොකක්වත් කරනවද මෙනෙහි කිරීමක් කියන්නේ නැතුව මෙනෙහි කිරීමක් නෑ. මට දැනෙනවා මේවා මේව සස්නේට එනවා. සීතල එනවා දැනෙනවා මට ඒක සාමාන්‍යයෙන් gederi මං gederi දුදුවට සක්මන් භාවනා කරනවා පුරුද්දක් වශයෙන්. දැන් මට අර බනහන වෙලාවටත් සමහරවල් නිකන් ඉන්න වෙලාවට මට ඒ ධාතු ගුණ දැනෙනවා. දැනෙනවා. ඒකේ වරදක් නෑ. ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ කොහොමත් කියන්නේ මේ ශරීරය කියන්නේ ධාතු ලක්ෂණ වලින් යුක්තයි මේක. හොඳට අපේ හිත හිත එකඟතාවය වැඩෙන්න වැඩෙන්න මේ මේ ධාතු ලක්ෂණ කියන්නේ මේකේ මේ કૃතිමව ඇතිච්ච දෙයක් නෙමෙයි. මේක නිරන්තරයෙන් ධාතු ගුණ තමයි තියෙන්නේ. නමුත් අපේ අවධානය මෙතෙන්ට යොමු වෙලා නැහැ. අපේ අවධානය තියෙන්නේ වෙන ලෝකෙකනේ. අපි ඔක්ක අතීත අනාගත දේවල් කල්පනා කර කර අපි ඉන්නේ. දැන් තමයි පොඩ්ඩක් මේ වර්තමානට එන්නේ. ආවම තමයි මේ ඇත්ත වශයෙන් තියෙන දේවල් තේරෙන්න ගන්නෙ. ඉතින් ඒකේ වරදක් නැහැ. ඉතින් අපිට තියෙන්නේ අපි තුමා ආනාපාන සතියෙන් හිත ටිකක් එකඟ වුණාට පස්සේ මේ ධාතු ලක්ෂණ ඉබේට මතුවෙනවා නම් හිත කලබල කරගන්න මේ මතුවෙන මතුවෙන ලක්ෂණයක් වෙත අවධානය යොමු කරමින් බලන්නයි තියෙන්නේ. ඉතින් ඒක බලද්දී අපි තුමු ලක්ෂණ හතරක් පහක් මතුවලා තියෙනවා නම් ඒකෙන් හොඳට වැඩියෙන් Tamanට දැනෙන තැනට ඉස්සෙල්ලා හිත යොදන්න. ඔක්කොමලට එකපාර දිහා බලන්න එපා. මේකෙන් එකක් තෝරගන්නවා. වැඩියෙන් දැනෙන එකක් ඒ දැනෙන දෙයට හොඳට අවධානය යොමු කරගෙන ඒක දිහා බලාගෙන මොකද වෙන්නේ කියලා පොඩි නිරීක්ෂණයක් යොදන්න මේ නිරීක්ෂණයක යෙදෙන්නයි තියෙන්නේ. අසර අපරාධ එතකොට උස්මලලා බලන්න වෙන්නේ නැහැ නේ අපේ. අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඒක තමයි. ඒ කියන්නේ අවශ්‍ය වෙන්නේ මේ හිත පිට යනවා නම් විතරයි දැන්. දැන් මේ හොඳට මතුවලා තියෙන ධාතු ලක්ෂණවලම හිත පවත්වන්න පුළුවන් නම් හිත පිට යන්න හිත කැමැත්තෙන්ම ඒවා හොඳින් බලනවා නම් ආය අනාපානට යන්න උවමනම නැහැ. පැමිණි යන්ත්‍රයක් ඇහෙනවා කියලා පැමිණි මට බයයි. හොඳයි හොඳයි. සැලෙන්න එපා. <laughs> තේරුවන් සැලෙන්න. මේ මේනි තව තියෙන ප්‍රශ්නේ කොටසක් තියෙනවා. ඉවන්න බැරිුනේ වේදන භාවනාවේදී ඇතිවෙන වේදනාව ධාතු ලක්ෂණයක් නොවේද කියලා. නෑ ඔක්කොම ඒ කියන්නේ වේදනා ධාතු ලක්ෂණ ඔය දෙක නිකන් එක ළඟ තියෙන්නේ. මේ කියන්නේ ස්කන්ධ පහෙන් ඕන එකක් අපිට ප්‍රමුඛත්වය දෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට අපි ධාතු ලක්ෂණ වලට ප්‍රමුඛත්වය දෙනවා. ඒකම සමානලාට අපිට ඔන්න දුක් වේදනාවක් වශයෙන් දැනනකොට ඒ ධාතු ලක්ෂණ යටපත් වෙලා මේ දුක් වේදනාව මතුවෙන්න ගන්නවා. මේ දෙකම එක එක ළඟ එකම තමයි තියෙන්නේ ඉතින්. කමක් නැහැ. කොයික බැලුවත් ඒකේ වරදක් නැහැ. අවසරයි පින්වත් ස්වාමින්වහන්ස. ඊයේ හරවත් රසවත් ධර්මදේශනාවක් ධර්මදේශායන අනතුරුව මෙම ගැටලුව ඉදිරිපත් කිරීමට සිත්තිය. මට ආහාර ඉදිරියේ බොහෝ විට කෙලස් ඇතිවන බව හඳුනාගත්ෙමි. එබැවින් මා නිතර නිතර කැමැති ආහාර වර්ධනය වර්ජනය කෙලෙමි. නැතිනම් සියලුම ආහාර කැඳ සුප් වතුරුපස කැවිලි ආදියත් එකටම අනා ආහාරයට ගතිමි. ප්‍රත්‍යවේක්ෂා මානසිකාරයෙන්ම ආහාර ගන්නට උත්සාහවත් වීමි. මෙසේ ආහාර ගන්නා විට මිනිසුන් මා කරෙහි පැහැදිලි පැහැදී මා අගය කරන්න පටන් ගත්තෝය. වංචනිකව මාන්නය ඉස්මතු වී මා රස තෘෂ්ණාවෙන් තොරව ආහාර ගන්නා බව සිතා බොහෝ කල මෙසේ කළෙමි. මාන්නේ ලාමක සතුට ඉදිරියේ රස තෘෂ්ණාව සැඟවුනාදැයි සිතේ. පසු ආහාරවලට ගිජුව ඇසිරෙන පුජ්‍යලයන් දැක පුදුම වීමි. තරමක් ගැටුම් තරමක් ගැටුනි. ඕනෑම කෙනෙකු ඕනෑම විදිහකට බෙදා දෙන ආහාරයක් වුවද අනා ආහාරයට ගැනීම මට ගැටලුවක් නොවිය. නමුත් මාස ගානකට පසු එකවරම මගේ කෙලෙස් අදාගත නොහැකි ලෙස ඇවිස්සිනි. කෑමට පුදුමාකාර ගිජු බවක් ඇතිවිය. එකට අනා ආහාරයට ගත නොහැකි විය. දිව විවිධ රස ඉල්ලන්ට විය. හොටින්ම කියතොත් මා පුදුමාකාර පෙරේතෙක් බවට පත්විය. <laughs> මේ සමගම මා මාන්නෙන් ක්‍රියා කරන කර ඇති ආකාරයත් ආහාර ඉදිරියේ ගිජුව හැසෙන අය අද මා මෙන්න කෙලස් වලට පිළිපියට පැහැදිලි නැහැ අහිංසකයන් බව දැනි සියලු දෙනා කෙරෙහි අනුකම්පාවක් ඇතිවිය. මේ වන විට මගේ ආහාරයට ගිජු බව බොහෝ දුරට පහව ඇතත් තවමත් පෙරමෙන් එකට අනා ආහාර ගත නොහැක. ආහාරය සමග මෙසේ පරිේෂණ කිරීම මගේ සිත් ගනී. එබැවින් මා මෙතෙක් ක්‍රියාත්මක යති ආකාරයේ අඩුපාඩුවක් ඉදිරියේදී ක්‍රියාත්මක යුතු ආකාරයක් ඉන්ද්‍රිය භාවනාව ඇසුරෙන් පහදා දිය හැකිද? ඊළඟට භාවනා ගැටලු. ඇත්තටම අපිට අපේ කෙලෙස් හඳුනා ගන්න පුළුවන් නම් ඒක ඊටාම් වටිනවා. මොකද අපි අනවශ්‍ය විදිහට අර දැන් සමහරවිට අපි කරනවා වගේ මේ අනවශ්‍ය ආරෝපණයක් කරන්න යන්නේ නැතුව නිකන් රඟපාන්න යන්නේ නැතුව අපේ ඇත්ත ස්වභාවය අපිට තේරුම් යනවා නම් ඒ විදිහටම අපි හැසිරෙනවා නම් ඉතින් වඩා හොඳයි. එතකොට තමයි ඉතින් අපිට මේ කියන්නේ මේ අවංකව ගමනක් යන්න පුළුවන්. නිකන් අපි මවාපාලා රඟපාලා තේරුමක් නැහැ. මේ තුරු පුළුවන් තරම් අපි ගාව තියෙන කෙලෙස් ස්වභාවයන් හඳුනාගෙන ඒකට ක්‍රියාත්මක වෙන්නයි තියෙන්නේ. ඉතින් කෙලෙස් හඳුනා ගන්න නැතුව කිසිසේත්ම මේ ඒක යටපත් කළා නැත්තම් නැහැයි කියලා වගේ බොරුවට අඟවලා තේරුමක් නැහැ. එනකොට කෙලෙස් දැක දැක ප්‍රහාණය කිරීමක් තමයි ඉතින් බුදුරජාණන් වහන්සේත් මේ අගය කළා තියෙන්නේ. ඒ නිසා මෙතෙන්දිත් මං හිතනවා දැන් තමන්ගේ ගිජු බවක් තියෙනවා කියලා හඳුනාගත්තා නම් ටික ටික ටික ඒ හඳුනා ගනිමින් කටයුත්ත කටයුත්තේ යෙදෙන්න. අපි තුමු ගිජු බවක් තියෙනවා. මම ඒක පිළිගන්නවා. තාම මම මේ මේ නේද වලට කැමතියි. ඒ ඒ ඒ දේ හඳුනා ගනිමින් කටයුත්තේ යෙදෙන්න. හැබැයි හඳුනා ගන්නා අවස්ථාවක් අවස්ථාවක් පාසා මේ ඒ තියෙන කෑදරකම, ඒ තියෙන ගිජු බව ටික ටික දුර්වලලා යනවා. ඒ කියන්නේ මේක දකින්න දකින්න අපි මේක දුර්වලතාවයක් වශයෙන් නැත්නම් මේක ක්ලේශයක් වශයෙන් තේරුම් ගන්න තේරුම් ගන්න යාගේ තියෙන බල බිඳෙනවා. ඒ නිසා මම හිතනවා මේ අර වගේ අපි මෙහෙම එකක් නැහැය මට ඕන දෙයක් අන්ලා ගන්න පුළුවන් කියන තත්ත්වයට යනවට වඩා මේක බොහොම ප්‍රායෝගිකව අවංකව ඇතුළට නැමිලා මේක තාම මගේ තුල මේ මේ මේ තණ්හාවක් ගිජු බවක් තියෙනවා කියලා තේරුම් අරගෙන යන එක බොහොම හොඳයි. භාවනා ගැටලු නිස්සරණ වරන්ට මා නවකී එක්මි. මා කලක සිට ආනාපානසති භාවනාවෙහි නිරත වූයේ සමාධියට මුල් තැන දෙමිනි. මම මට පැය 3ක් 5ක් අතර කාලයක් එක් පර්යංකයක වාඩි වී සිටිය හැකි විය. කිසිත් නොදත් මට සමාධි ආලෝක භාවනාවේ දියුණුවක් ඇති බව සිතුනි. ඒ ඔස්සේද මාන්නය සකසාගෙන දෙතුන් වරක් භාවනාව කඩාගැත්තේමි. පසුව මට નિરાයාසයෙන්ම මගේ කෙලෙස් ගැන අවබෝධයක් ඇති විය. මා භාවනාව ආරම්භුවේ කෙලෙස් නසන්නට සිත නිසා වුණත් භාවනාවට ඔස්සේ මා කෙලෙස් වඩන බවක් හඟෙමි. ධානයක්වත් නොලබා ආලෝක කයේ සැහැල්ලුව ආදී සුළු සැපයටද අධිකව ඇලිමි. තවද නිතරම හොඳ සමාධියක් ඇති වූ සැනින් එහි බැස ගන්නට ඉදිරිපත් වූයේ අකුසල් සිතුවිලිය. මෙවිට ඒවා මට ඊතා ගැඹුරින් දැනෙන්නට විය. දරාගත නොහැකි ඊ타ම පීඩාකාරී බවකින් මා පෙලෙන්නට විය. භාවනාවේදී මගේ කෙලෙස් අධිකව ඇවිස්සෙන්න පටන් ගත්තේ. එහෙත් ඒවාට මුහුණ දෙන ආකාරය මා දැන සිටියේ නැත. තවද වරක මට මහත් සැහැල්ලුවක් වූ ආලෝක දැන් අධික දීප්තියක් දීප්තියෙන් ඇස් නිලංකාර කරමින් මට කරදර කරන්නට විය. ඊත ගැටලුවේදී පරිදි ආහාර තෘෂ්ණාව ආදී කෙලෙස්ද දරුණු වූයේ මෙම අවදියේය. රාග දේශ මොහ ආදී සියලු කෙලෙස් අධික වූවාදයි කිව හැක. මේ කාලයේදී මා පුජ්‍යල ඇසුරට බියෙන් සැඟව සිටියෙමි. ඒ මාගේ දේශයේද දේශයේදී කෙලෙස් නිසා මට ඇතුලේ රැස්සර ගනිම්දෝ හරි මේ ඉතින් ලික් තේරෙන්නේ නැහැ පැහැදිලිව ලියලා නැහැ හරි මේ ප්‍රශ්නේ තේරෙනවා අපි ඇත්තටම මේ කියන්නේ අපි සමත පැත්තෙන් විතරක් වඩනකොට හිතේ ලොකු සංවේදී බවක් ඇති වෙනවා සා අපේ තියෙන පොඩි දේවල් ලොකුවට තේරෙන්නත් ගන්නවා අපි සමානතාවට අන්දගාමී විදිහට උනත් යන්න ඉඩ තියෙනවා නිසා කෙලස් ටික ටික තේරෙනවා නම් ඒ ගැන බය වෙන්න එපා කියන්නේ කෙලෙස් හඳුනා ගැනීමක් අනිවාර්යෙන් භාවනාවේදී සිද්ධ වෙන්න ඕනේ. මේක කිසි වරදක් නැහැ. කියන්නේ අර හොඳට හිත සමාධිය වැඩෙනකොට අපිට මේ තියෙන පොඩි දේවල් ප්‍රබලව පෙන්නනවා. ඒක සමාධියේ ලක්ෂණයක්. හැබැයි අර හැබැයි ටික මේ ටිකක් හැබැයි දැන් විපස්සනා පැත්තකටත් යන්නයි තියෙන්නේ. මොකද ඒකට වමනා කරන හිතේ සමාධියක් දැන් නම් වර්ධනය වෙලා තියෙනවා. මොකද අර හොඳට දැන් ආලෝක ස්වභාවයක් එනවා. ඒක හොඳට දීප්තිමත් බවකටපත් වෙලා තියෙනවා. ඉතින් ඔය ඔස්සේ නම් ඕනනම් තව ටිකක් ඉතින් ඉස්සරහට තවත් සමාධිය දියුණු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය තියෙන මට්ටමෙන්ම අපිට මේ විපස්සනා පැත්තකටත් හැරෙන්න පුළුවන්. නිසා මම ආරාධනා කරනවා ටිකක් ඔය සක්මන් භාවනාවේ එහෙම වැඩිපුර යෙදෙන්න. ඒ ඒ වෙලාවේදී පුළුවන් තරම් මේ දැනෙන දේවල් එක්ක ඉන්න. වර්තමාන වශයෙන් අපි තුමු පාදයක් පාදයක් ගානේ මේ දැනෙන ස්පර්ශයක් පාසා හිත තියමින් ඒකට මොකද වෙන්නේ කියලා බලන්න. මොකද දැනටමත් හිතේ හැදිච්ච සමාධි ගතියක් තියෙනවා. ඒ සමාධි ගතිය හොඳට යොමු කළා මේ පාදයේ ස්පර්ශයට බලන්න මෙතන මේ මොකද්ද වෙන්නේ. ඒ වගේම මෙනෙහි කිරීමකිනුත් තොරව මේ වැඩේ කරන්න. හිත නිශ්ශබ්ද කරගෙන හොඳට කරන්න. එතකොට සමහරවිට හොඳට මේ සක්මනේ පවා සමහරවිට ආලෝක ස්වභාවයකුත් එක්ක මේ කටයුත්ත කරගන්නත් හැකි වෙයි. සමාධියක් ගතියක් තියෙන නිසා. ඒ හින්දා දැන් අර තියෙන සමාධි තත්ත්වය විපස්සනාවට පාවිච්චි කරන්නයි තියෙන්නේ. ආ ඉන්ද්‍රිය භාවනාවත් එක්ක සම්බන්ධ කරන කරන්න කියලා කිව්ුණා. එතනදී ඕනනම් පුළුවන් Tamanට මේ ඒ කියන්නේ දැන් අපි හිතමු හිතේ ඍජු බවක් ඇති වෙනවා. ඇති වුණාට පස්සේ හැබැයි ඉක්මනට ඒක අයින් කරගන්න ඕනේ කියන ආකල්පයෙන් මේ මේ හේතුවක් නිසායි මේක පහළුනේ කියලා එතන මේ එතනට මේක යොදන්න පුළුවන් ඇත්තටම. ඊටාම හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් ආහාර ගනිද්දී ඔන්න ලොකු ඇල්මක් ඇති වෙනවා. එතනින්ම තේරුම් ගන්න මේ ඇල්ම ඇති උනේ අන්න මේ ආහාරය දිවේ ස්පර්ශ වෙලා මේ රසයක් දැනීම නිසායි. ඒ නිසා මේ හේතුන් නිසායි මේ ඇල්ම ඇති උනේ. මේ ඇල්ම කියන එක ඉබේ හටගත්ත නෙමෙයි හේතුන් නිසා හටගත්ත දෙයක්. අන්න පටිච්චසමුප්පන් වශයෙන් මේක දකින්න පුළුවන්. ඊළඟට තමන්ගේ හිතේ කලින් තිබුණ නැහැ කිජු බවක් දැන් ඔන්න කිජු බවක් තියෙනවා. එතකොට මේ කලින් තිබිච්ච සාමකාමී ගතියට සාපේක්ෂව දැන් මේ මතුලා තියෙන කිජු බව කෙනෙක් ඕලාරිකයි. ඒක රළුයි. ඒක නිකන් පහත්. කියලා අන්න ඒ ස්වභාවය දකින්න. එහෙම නැත්නම් මෙතන තියෙන සකස් වෙච්ච ස්වභාවයක් මගේ හිතේ ඔන්න ඇල්මක් තියෙනවා අපිට කාමාශ්‍රවයක් තියෙනවා ඒක හරහා තමයි මේ ඍජු බවකට ඇවිල්ලා තියෙන්නේ කියලා අර මේක සකස් වෙලා විවිධ හේතුන් හරහා තියෙන බවත් දකින්න පුළුවන්. නිසා මේ ක්‍රම මේ පහළ වෙලා තියෙන ඍජු බවක් පහළ වුණ බව දැනගත්තාම මේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. එක්කෝ ඕලාරික වශයෙන් දකින්න පුළුවන්, සංගත වශයෙන් දකින්න පුළුවන්, පටිසමුප්පන්න වශයෙන් දකින්න පුළුවන්. ඊටාම හොඳින් එතකොට මේ පහළ වෙච්ච ක්ලේශය අපිට චිත්තානුපස්සනාවකට නැත්තම් හොඳ විපස්සනාවකට භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා කෙලෙසය දැක්කහම ඒක මේ විදිහට මේ ක්‍රමවලට දකින්න කිසිම වරදක් නැහැ. ඊටාම හොඳයි. හොඳට ඒතකොට දැක දැකම මේක අයින් කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින්වහන්ස සලායතන නිරෝධයේ පිළිබඳව ධර්මදේශනාවේදී ඇස නිරුද්ධ වේ, රූපේ මැකියයි අලුත් ආයතනයක් හඳුනා ගනී ආදී ලෙස ආයතන නිරෝධය ගැන පැහැදිලි කළ දේ තවදුරටත් පහදා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. එහි අලුත් ආයතනයක් හඳුනා ගන්න යන්න අපැහැදිලිය ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධය. ඔව් ඇත්තටම මේ ඒක ටිකක් ඉතින් ගැඹුරු කාරණයක් ඉතින්දී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මොකද يعني කෙනෙක් හොඳට භාවනාවක යෙදෙනකොට අර හිතේ හිතමු අනිමිත්ත ස්වභාවයක් නැත්නම් ශුන්්‍යත ස්වභාවයක් අපන්හිත ස්වභාවයක් ස්පර්ශ කරත් කරගත්තා නම් එතකොට ඒ தත්ත්වය ප්‍රගුණ වීමක් ඔය සූත්‍ර දේශනාවල විස්තර කරනවා උදාහරණයක් වශයෙන් ඔය මජ්ක්‍ධිම නිකායේ මහා ශුන්්‍යත සූත්‍රයේදී එහෙම විස්තර කරනවා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන ඔන්න ඇතැම් වෙලාවට මේ බාහිර අරමුණක් අරගෙන ඒ බාහිර අරමුණ දිහා හොඳින් නිරීක්ෂණය කරමින් ඉන්නකොට ඔන්න හිත වැටෙනවා කියනවා මේ ශුන්්‍යත ස්වභාවය නැත්නම් අභ්‍යන්තර අරමුණක් බලන් ඉන්නවා ඒ ඒක නිරීක්ෂණය කරනකොට හිත වැටෙනවා කියන ශුන්‍යත ස්වභාවය. හැබැයි සමහරවිට අසාර්ථක වෙනවයි කියනවා. හිත වැටෙන්නේ නැතුව ඒ අරමුණ තුළම ඉන්න ගතියක් තියෙනවා. නැත්නම් ඒ අරමුණ තුළම கிඳා බහිනවයි කියලා කියනවා. ඉතින් මේ වගේ හරි ප්‍රායෝගික විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ කියන්නේ මේ එක පාටම ඉතින් ලොකෝ අපි දුමු කෙලින්ම මේ රහත් වෙනවා කියන එක නෙමෙයි මෙතනින් අදහස් වෙන්නේ. කොහොමද මේ ආයතනයක් ඇසුරු කරමින් අපි කටයුතු කරද්දී ඇහෙන් රූපයක් බලබලා ඉඳද්දී ක්‍රමානුකූලව ඒකේ අපේ පුහුණුව හරහා කර කර හිටියේ පුහුණුව හරහා විපස්සනාව හරහා අන්න ඒකේ නිමිති ගන්නෙ නැතුව ඒ අරමුණ නිකන් මැකිලා යනවා බොඳ වෙලා වගේ යනවා හිත ඒත් එක්කම හිස් ස්වභාවයකට නැත්නම් අරමුණු නොගන්නා ස්වභාවයකටපත් වෙනවා. එතකොට ඉතින් එක්කෝ ඇහැ නිකන් පියවිලා වගේ එමත් නැත්නම් අර තිබුණට ඒකට මේ ඒකේ විස්තර බලන්නේ නැහැ වගේ ස්වභාවයක්. ඒ ඒබඳු ස්වභාවයක් හරහා තමයි අන්න අරුත් ආයතනයක් වශයෙන් අර පෙන්නන මේ தත්වයක් මතුවෙන්නේ. ඒ වගේම ඉතින් සද්ද ඇහුණට ඒක ඒකේ විස්තර ගන්න නැහැ, නිමිති ගන්න යන්නේ නැහැ. ඒ වෙනුනියන් නෑහුණා වගේ ඉන්න ස්වභාවයක්. දිවෙන් රස දැනුණට ඒකේ විස්තර ගලන්න යන්නේ නැහැ, නිමිති බලන්න යන්නේ නැහැ. නොදැනුණා වගේ ඉන්න ස්වභාවයක්. ඉතින් මේක ඇත්තටම විපස්සනා යෝගියෙක් ටික කාලයක් ඉතින් මේකේ විශේෂයෙන් ඔය නිමිති නැති සබ් තත්වයකට වගේ හිත ගන්න පුළුවන් වුණාම නැත්නම් අරමුණකින් තොරව සතිමත් වෙන්න අවස්ථාවක් ලැබුණාම මේ தත්ත්වය පොඩ පොඩ අධදක ගන්න හැකියාව ඉඩ හැකියාවක් තියෙනවා. ඒවා තමයි දැන් ටික ටික ටික ප්‍රගුණ කර කර ප්‍රගුණ කර කර ඒවා ඊළඟට කෙලස් දුරු කරන්න පාවිච්චි කරමින් තමයි ඉතින් කෙලස් දුරු කරන්න මේ උත්සාහත් වෙන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ ධාතු මනසිකාර ධර්මදේශනාව පංච පාදානස්කන්ධ ආයතන 6 මෙනෙහි කිරීම ඇස කන දිව කය මනස ඇස මම නෙවෙයි මගේ නෙවෙයි ඇසට පෙනෙන රූපේ මම නෙවෙයි මගේ නෙවෙයි ඇසේ හටගන්නා චක්කු විඥානය මම නෙවෙයි මගේ නෙවෙයි ඇසේ හටගන්නා ස්පර්ශය මම නොවේයි මගේ නොවේයි එමෙසා ඇස කන නාසය දිව කය මන පංචපාදස්කන්ධයවත් මුළු ශරීරයම මම නොවේ මගේ නොවේ ඇස දිව කය මන පංචපාදස්කන්ධයට ද අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ආයතන 6 ගැනම මෙසේ මෙනෙහි කිරීම හරිදයි හරිදයි සිතමි ආදා දෙන්න උදේ නිින්දෙන් අවදි වී සිටමින් මෙනෙහි කිරීම සුදුසුද පාදා දෙන්න උන් ඇත්තටම ඉතින් දහම් මානසිකාරයක් නම් වෙනවා. හැබැයි විපස්සනාවක් වෙද්දී නම් කියන්නේ අපි ඔය පොතේ දැනුම පැත්තකින් තියන්නම වෙනවා. ඒ නිසා අපි බණ ඇහුවට ප්‍රශ්නයක් නැහැ. තේරුම් ගත්තට වරදක් නැහැ. වෙන්නේ මේකයි කියලා වටහා ගත්තට කමක් නැහැ. හැබැයි භාවනා කරද්දී හරිම ආධුනික මනසකින් කරන්න තියෙන්නේ. පුළුවන් තරම් හිත සැහැල්ලුවෙන් කරන්න තියෙන්නේ. මේ දේවල් ඒ වෙලාවේදී ෂණිකව වැටහෙන්න ඕනේ. නැත්තම් ස්වාභාවිකව වැටහෙන්න ඕනේ. අපි යෙදෙන භාවනාව හරහා. ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි දුමු දැන් පොළවේ පාදයක් ගැටෙනවා. ඔන්න ස්පර්ශයක් හට ගන්නවා. එතින්දී මේ ස්පර්ශය හට අරගෙන නිරුද්ධ වෙලා ගියාම නැත්නම් නැති වෙලා ගියාම අන්න එතින්දී තමයි මේක තේරෙන්න ඕනේ මේ හිත හිතා මේ ධර්මදේශනාදී මෙහෙම කිව්වය මේක දැන් මෙහෙම කොතනද මෙහෙම වෙන්නේ කියලා හිත හිතානම් භාවනා කරන්න සම්පූර්ණ වැරදි. ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ. අපි භාවනාවේ යෙදෙනවා. එතෙන්ද හිත නිශ්ශබ්දයි. හිත මේ එකඟ වෙලා තියෙන්නේ. අන්න මේ එකඟ වෙච්ච මනසකින් භාවනාවේ යෙදෙනවා. භාවනාවේ යෙදෙනකොට සමහරලාට ෂණිකව වැටහීම් එන එක තමයි බලාපොරොත්තු වෙන්න තියෙන්නේ. ඒ නිසා මේවා මෙනෙහි කර කර හිටියා කියලා يعني මේ මොකක්ද ඒකට කියන්නේ මේ ධම්මා නුස්සතියක් වෙයි. හැබැයි ඒ වුණාට නිවැරදි විපස්සනාවක් වෙන්නේ නැහැ. ඒ නිසා විපස්සනාවකදී නම් අපි කරන්නේ වර්තමාන වශයෙන් එළඹෙන අරමුණු බොහොම නිහඬ මනසකින් ඒකාග්‍ර මනසකින් නිරීක්ෂණය කිරීම හරහා තමයි අපි උත්සාහත් වෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ වායෝ ධාතුව හා ආකාශ ධාතුව අතර වෙනසක් තිබේද? පැහැදිලි කර දෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔව් මෙතෙන්දී ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නම් කියන්නේ මෙතන ඔය ධාතු විභංග සූත්‍රයේදීත් වායෝ ධාතුවේ තියෙන යම් යම් ක්‍රියාකාරී ස්වභාවයක්. ඒ කියන්නේ ඉහළට යන ස්වභාවයක් තියෙනවා, පහළට යන ස්වභාවයක් තියෙනවා. එහෙනම් අපි හිතමු කියන්නේ ඉහළට යන වායෝ ධාතුවක් වශයෙන් පෙන්වනවා, නම් පහළට යන වායෝ ධාතු ස්වභාවයන් තියෙනවා. ඊළඟට මේ අත්පා එහෙ මෙහෙ කරද්දී අංග චලනය කරද්දී ඒ හරහා චලනය වීම සඳහා ප්‍රයෝගී වෙන ස්වභාවයක් තියෙනවා. ඔය වගේ ලක්ෂණ හරහා මේ ක්‍රියාකාරීත්වයක් වශයෙන් තමයි පෙන්වන්නේ. හැබැයි ආකාශ ධාතුව සාමාන්‍යයෙන් පෙන්වන්නේ මේ නිකන් මේ සතර මහා ධාතුවෙන් තොර තැන්වල, කියන්නේ ඒවා බහුල සතර මහා ධාතුව පිරලා නැති තැන්වල තියෙන හිස් බව කියලා අපි දැන් මේ මුඛ කුහරය වගේ දෙයක් උදාහරණයක් වශයෙන් දෙනවා. නාස් කුහර වගේ උදාහරණයක් දෙනවා. ඒ මේ හිස් තැන්වල තියෙන තත්ත්වයට තමයි ආකාශ ධාතුව කියලා පෙන්වන්නේ. මේ දෙකේ දෙකක් මේක දෙකක් කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. ගරුතර ස්වාමින්වහන්සේ සතිය යන කුමක්දයි කරුණාවෙන් පාදා දෙන්න. සතිය යනු <laughs> මෙහෙම තේරුම් ගන්න පුළුවන්. ඉතින් වර්තමානයේ දැන් අපේ අපේ හිත සාමාන්‍යයෙන් අතීත අරමුණු ඔස්සේ දුවමින් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් අනාගත අරමුණු ඔස්සේ දුවමින් තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අපි ඒ අරමුණු වල සම්පූර්ණයෙන් මුලා වෙලා නම් ඉන්නේ. අපි ඉන්නේ හරි අපි ජීවත් වුණාට මේ වර්තමානයේ දැන් අපි ඉන්නේ ඔන්න අද 2018 දෙසැම්බර් 13 වෙනිදා නේද? 14 වෙනිදා. ඔන්න 2014 ඔන්න අපි හිතමු දැන් 2යි 2ට 10 වෙලාව. දැන් අපි මේ වෙලාවේ මේ මොහොතේ අපි මේ මොහොතේ ගත කළාට නමුත් අපේ හිත තියෙන්නේ අපි හිතමු අතීතේ මොකක් හරි දෙයක් අල්ලගෙන නම් ඒතර මේ ජීවත් වීම හරිය නිකන් මැරුණා වගේ කියලා තමයි බුදුහාඳුර කියන්නේ. කියන්නේ අපි මේ ජීවත් වෙනවා. නමුත් අපි ඇත්ත වශයෙන් අපේ හිත ජීවත් වෙන්නේ මේ මොහොතේ නෙමෙයි. අපේ හිත ජීවත් වෙන්නේ මොනවා මොනවා හරි මේ අතීත වෙච්ච දේවල් අල්ලගෙන. නැත්නම් අනාගතේ වෙන්න තියෙන දේවල් අල්ලගෙන. ඉතින් ඒක තමයි අසතිමත් බවක් කියලා කියන්නේ. හුඟක් වෙලාවට වෙන්නේ අපි හිතට ඉදිරිපත් වෙන අරමුණක සම්පූර්ණයෙන්ම මුලා වීමක්. නැත්තම් ඒ අරමුණ තුළ අපි කැමැත්තෙන් නැත්තම් මත් වෙලා වගේ ජීවත් වීමක් තමයි අපි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. අන්න ඒ මත් බවකින් අයින් වෙලා නැත්තම් ඒ අරමුණක තුළ கிඳා බැහැලා ඒකට වහලෙක් වෙනවා වෙනුවට මේ වර්තමාන වශයෙන් ඔන්න අපි තේරුම් ගන්නවා එතන එතන අවධානය යොමු කළා තමයි ඉතින් මේක තේරුම් ගන්න තියෙන්නේ මුලින්ම. සතිය හඳුනා ගන්න වෙන්නේ වර්තමාන මොහොතේ හිත අරගෙන තමයි සතිය මුලින්ම හඳුනගන්න වෙන්නේ. ඒකට සාමාන්‍ය සති මාත්‍රය කියලා කියනවා. ඒ කියන්නේ අර අතීතයට දුවන්නත් යන්නේ නැතුව අනාගතයට දුවන්නත් නොදී මේ ඇත්ත වශයෙන් වර්තමානයේ සිද්ධ වෙන ක්‍රියාවලියකට හිත ගන්න බලනවා. මේ හුස්ම ගන්නවා කියන මේ වර්තමාන වශයෙන් සිද්ධ වෙන දෙයක්. අපිට අතීතයට කියලා හුස්ම ගන්නත් බෑ අනාගතයට කියලා හුස්ම ගන්නත් බෑ. මේ කය පවත්තන්න මේ මොහොතේ හුස්ම ගන්න ඕනේ. අන්නේ මේ මොහොතේ සිද්ධ වෙන ක්‍රියාවලියට අපේ අවධානය යොමු කරනවා. එතකොට මේ කය වර්තමාන වශයෙන් කරන ක්‍රියාවලිය වර්තමානයේ සිද්ධ වෙන ක්‍රියාවලියක් අපි ඒක හිත පැවැත්වුවාම ඔන්න හිතත් වර්තමානයට එනවා. ඔන්න දැන් අපිට කියන්න පුළුවන් ඔන්න 2018 දෙසැම්බර් මාසේ 14 වෙන්න ඕන දැන් 2:10 අන්න එතෙන්දී මේ මොහොතේ මං ජීවත් වුණා කියලා කියන්න පුළුවන්. ඒ වගේමයි එතකොට මේ අරමුණ අරමුණ වශයෙන් දැක ගන්නත් හැකියාවක් ලැබෙනවා. මොකද මේ හුස්ම රැල්ල කියන එක අර තරම් වගේ කෙලෙස් වගේ අපිව ග්‍රහණය කරගන්න ගතියක් නැහැ. මේක දැනුවත් වෙන්න අපි ආයාසයෙන් කරන්න ඕනේ. අපි වීරයෙන් කරන්න ඕනේ. ඔන්න ඔය හරහා තමයි ටික ටික ටික ටික මේ සතිය කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න වෙන්නේ. ටික ටික මේ ධර්මතාවයන් දියුණු කරන්න දියුණු කරන්න Tamanට තේරෙනවා මේ අපි සාමාන්‍යයෙන් අරමුණක් තුල සම්පූර්ණයෙන්ම හිර වෙලා මුලා වෙලා ජීවත් වෙනවා වෙනුවට අරමුණක් කියන එක ස්වභාවයක් තියෙනවා අරමුණෙන් අයින් වෙලා අරමුණ දැනගන්නා වූ ස්වභාවයක් තියෙනවා. එතකොට මේ දැනගන්නා ස්වභාවය එකක් ඒ දැනගැනීමට ඉදිරියපත් වෙන අරමුණ තව එකක්. කියලා අන්න මේ දෙක වෙන් කරගත්තාම නිකන් මේ දෙක අතර මේ හිඩසක් ඇති වෙලා නැත්නම් වෙනසක් ඇති වෙලා මේ මොකද්ද සම්බන්ධයේ බෙදලා ඔන්න තමන්ට තේරෙනවා මේ දැනගන්නත් පුළුවන් දැනගැනීමේ හැකියාවක් මන් සතුව තියෙනවා මේ දැනගැනීමට ලක් වෙන අරමුණු ස්වභාවයකුත් තියෙනවා මම මෙතෙක් ඉඳලා තියෙන්නේ මේ අරමුණේම ගිරිලා මේ අරමුණේම සම්පූර්ණයෙන් මුලා වෙලා මේ මුලා වෙලා ජීවත් වීම බුදුහාඳුර කියන්නේ නිකන් මැරිලා ජීවත් වෙනවා වගේ නිකන් මැරිලා වගේ ස්වභාවයක් තමයි මෙතන තියෙන්නේ ඒ නිසා කියනවා අපමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං ඒ නිසා මේ අප්‍රමාදයේම තමයි මේ නිවැරදි මාර්ගය නිසා සතිය දියුණු කිරීම හරහා තමයි Tamanට මේ අරමුණක මුලා නොවේ අරමුණක වහලෙක් බවට පත් නොවේ ඒක ඒ අරමුණේ යථා ස්වභාවය දැක ගන්න අවස්ථාව ලැබෙන්නේ. සම්ස අවසාන ඉදිරිපත් කිරීම දහම් ගැටලුවක් විදිහටම කියලා තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අප අසා තිබෙනවා 31 තලය තුල තිබෙන රූපාවචර බ්‍රහ්මලෝක 16න් අසඤ්ඤ තලයට බුදුරජාණන් වහන්සේලා ධර්මදේශනෙට නොඩින බව. ඒ වගේම අරූපාවචර බ්‍රහ්මලෝක 4ටත් නොඩින බව. ස්වාමින් වහන්සේ ඒ අය සමාධිය දිනු කර ධාන වඩා එහි ප්‍රතිඵලයක් ලෙස නේද ඒ සුගතිවල ඉපදුනේ. ඒ වගේම අප අසා තිබෙනවා සමාධිය සහ සම්මා සමාධිය කියා සමාධි දෙකක් ගැනත් කෙලෙස් නිවා ගන්න නම් අපේ මනසේ සම්මා සමාධිය යයි ඇතිවෙත්තේ බවත් අසා තිබෙනවා. සමයතේ තුලින් සමතේ තුලින් ලැබෙන සමාධියෙන් කෙලෙස් නැති කරන්න බෑ කියලා තසා තිබෙනවා. මේ ගැන කරුණු පැහැදිලි කර දෙන්න. ඒ වගේම මේ බ්‍රහ්ම ලෝකවල ඉන්න සත්වේනුත් ඉන්චුත වී නිරය निराගාමි වෙනවා නේද? සාමාන්‍යයෙන් බ්‍රහ්ම ලෝක ගැන කියද්දී නම් කියලා තියෙනවා එක පාටම නිරයට යන්නේ නැහැය. ඒගොල්ලෝ ඊට පහත් භවයකට දිව්‍ය හෝ මනුස්සාත්ම භවයට ඇවිල්ලා එතෙන්දි කරන අකුසල් හරහා තමයි නිරයට යන්නේ කියලා. හැබැයි දෙවියෝයි මිනිස්සෙයෝ නම් එලිම ඍජුවම නිරයට යන්න හැකියාව තියෙනවා කියලා සාමාන්‍යයෙන් දහමෙන් සඳහන් වෙනවා. ඊළඟට ඔය කියලා තියෙන කතාව ඇත්ත. ඉතින් මේ අරූප ධහන තියෙන ඒ තත්වයන්ටත් මේ අසඤ්ඤ තත්වයටත් ඉතින් බුදු කෙනෙකුටවත් ළඟා වෙන්න බෑ කියනවා. ඒ ගැනට උදව් කරන්න බෑ කියනවා. ඉතින් තව මොකක්ද අහන්නේ? ඒ වගේම පස්සා තිබෙනවා සමාධිය සහ සම්මා සමාධියයි මිච්ඡා සමාධියයි කියලා. එතරම් කාරණා දෙකක් සාමාන්‍යයෙන් පෙන්නනවා. සල්ලේක සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. අනිත් අය මේ මිච්ඡා සමාධියක් සමාහදාට වඩනවා. අපි නිවැරදි සමාධියක් සම්මා සමාධියක් වැඩිම සඳහා උත්සාහත් විය යුතුයි කියලා මේ සල්ලේකයක් කරන්න කියලා උත්සාහයක් දරන්න කියලා. ඒ නිසා දැන් අපිට සාමාන්‍යයෙන් අපිටම මොකක් හරි අකුසල් අරමුණක් අරගෙන ඒකෙම නැවත නැවත හිත නැංවීම හරහා ඔන්න අකුසලයේම අකුසලයේම හිත දුවන ස්වභාවයකුත් මතු කරගන්න පුළුවන්. අපි දුම අපි කවුරු හරි Tamanට කැමති කෙනෙක් මතක් කරගන්න. මතක් කරගෙන මතක් කරගෙන මතක් කරගෙන අපි මේ හරහා ඔන්න හිතේ නිකන් ඇල්මක්ම ඇති වෙනවා, රාගයක්ම ඇති වෙනවා. මතක් කළා මතක් කළා මතක් කළා ඔහොම කර කර කර කර මේ අරමුණටම හිත නංවන්න නංවන්න ආයි දැන් හිත බලෙන් කරන්න දෙයක්, උවමනාවෙන් කරන්න දෙයක් නෑ. දැන් ඒකෙම ඇලිලා ඒකම සමාධියලා ඉන්න ගතියක් තියෙනවා. මෙතන තියෙන මිච්ඡා සමාධිය. එක පැත්තෙන් කියනනම් මෙතන තියෙන්නේ අකුසල් ආරම්මණයක බැසගත්තු ස්වභාවය. නමුත් ඒක නිවැරදි නෑ. එතෙන්ද තියෙන හිත තව තව කෙලෙස් බරිත වීමක්, කෙලෙෂයක හිරවීමක් වගේ දෙයක්. සම්මා සමාධියක ඊට වඩා මේ තියෙනවා හිත පෙලන්නේ නැති ගතියක්, නැත්තම් හිත අහු වෙන්නේ නැති ගතියක්, කුසල් ආරමුණක ඒකාග්‍ර වීමක් තමයි සම්මා සමාධියක තියෙන්නේ. තව කරුණක් ඉදිරිපත් කරන සමතය තුළින් ලැබෙන සමාධියෙන් කෙලස් නැති කරගන්න බෑ කියලා තසා තිබෙනවා. ඔව් ඒක දැන් සමතය කියන يعني සමත සමාධිය පාවිච්චි කරන්න ඕනේ මේ නිරීක්ෂණය සඳහා. හිතේ එකඟතාවයක් මුලින් හදාගන්නවා. ඒ හදාගත්ත පමණින් කෙලස් දුර වෙන්නේ ඒ සමාධිය තුල හිතියා කියලා කෙලස් දුර වෙන්නේ ඒ සමාධිය පාවිච්චි කරන්න ඕනේ. ඒ සමාධිය අපි හිතමු ඔන්න වර්තමාන වශයෙන් ඉදිරිපත් වෙන අරමුණකට අපි හොඳට යොදනවා. හිතේ තියෙන එකඟතාවය මේ මතුවෙච්ච අරමුණට හොඳට යොදනවා. යෙදුවාම තමයි අන්න මේ අරමුණේ මොනවාද සිද්ධ වෙන්නේ. වර්තමාන වශයෙන් මේ අරමුණ ක්‍රියාත්මක වෙන්නේ මොන වගේද? අන්න එතකොට තමයි මේ අස්පනා පිට මේ වර්තමාන වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවයක් තේරෙන්න ගන්නේ. එතන හරහා තමයි ටික ටික ප්‍රඥාවක් අවදි වෙවි ගමන යන්න තියෙන්නේ. එපමණයි හොඳයි. එතකොට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්නේ එපමණයි. කාට හරි වාචික ප්‍රශ්නයක් තියෙනවා නම් අවස්ථාව තියෙනවා. හොඳයි. හොඳයි එහෙනම් අපි පැයක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. එහෙනම් නැවතත් අපි සවස් 5ට ධර්මදේශනාවත් එක්ක මුණ ගැසමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.